ධර්මානුශාසනාව දේශක සති නිමිත්තෙන් පැවැත්වෙන ධර්මදේශනා මාලාවේ අද දේශකයන්න් වහන්සේ අනුරාධපුර බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ජ්‍යෙෂ්ඨ අනුවිච්චක මේරිකම ප්‍රාදේශීය සංඝ සභාවේ ගරු සභාපති පාලක සභික කර්ම වාගාචාර්ය උපාධ්‍යාය බාගරාගොඩ වත්මුල්ල ශ්‍රී ශාසනෝදය භවනා මධ්‍යස්ථානාධිපති දර්ශනපති පූජ්‍යපාද වරකාවැහැර ධම්මපාල ස්වාමින්ද්‍රයන්න් වහන්සේ.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 අපේ බුදුරජාණන් වහන්සේගේ මහා ගුණ සම්බන්ධයේ අනන්තයි අප්‍රමාණයි. ඒ වගේම අචින්තේයයි. හිතව නිම කරන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ප්‍රත්‍යඥ පුද්ගලයෙකුට තබා ලෝතර තථාගත සම්මා සම්බුදුරේකටවත් තවත් බුදුරේගේ ගුණ කියලා නිම කරන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේම සඳහන් කරනවා බුද්ධෝපි බුද්දස්ස බණීය වන්නං කප්පම් පිචේ අඤ්ඤ මබහා සමානෝ කීයේත කත්තෝ චිරදීග මන්තරේ බන්නෝන කීයේත තථාගතස්ස ඒ ගාථාවෙන් කියන්නේ එක බුදුහාමුදුරන් වහන්සේ නම තවත් බුදුරෙක්ගේ ගුණ ප්‍රකාශ කරනවා වෙන කිසිම දෙයක් කතා කරන්නේ නැහැ බුදුහාමුදුරන් වහන්සේගේ ගුණ තමයි ප්‍රකාශ කරන්නේ කල්පයක් මුළුල්ලේ ඒ ගුණ ප්‍රකාශ කළත් කල්පේ ගෙවිලා අවසන් යන වෙලා යනවා නමුත් බුදුහාමුදුරන් වහන්සේගේ ගුණ වර්ණාව කියලා නිමකරන්ට බෑ කියන එකයි ඒකෙන් සඳහන් වන්නේ. එක්තරා අවස්ථාවකදී හාමුදුරන් වහන්සේලා දෙනම ධර්ම දේශනාවක් අහලා උන්වහන්සේලාගේ විහාරස්ථානවලට ගමන් කරමින් ඉන්නේ. ඒක හාමුදුරන් වහන්සේලා ප්‍රකාශ කරනවා අනිත් හාමුදුරන්ට බුදුහාමුදුරන් වහන්සේගේ තියෙන ගුණ කෘත්‍යම ලියලා ලියලා ලියලා අගණිතා බ්‍රහ්ම ලෝකේ දක්වා මුඩගහන. මේ තරම් ගුණ බුදුහාමුදුරන් වහන්සේට තියෙනවා කියලා මේ හාමුදුරුව ප්‍රකාශ කරනවා. මේක අහගෙන හිටපු අනිත් හාමුදුරුව මේ හාමුදුරන්ට චෝදනා කරනවා. එයි මෙහෙම චෝදනා කරන්නේ බුදුහාමුදුරන් වහන්සේගේ ගුණ සීමා කළා කියලා. අගණිතා බ්‍රහ්ම ලෝකේ දක්වා සීමා කළා. ඒ නිසා බුදුහාමුදුරන් වහන්සේගේ ගුණ සීමා කරන්න පුළුවන් කමක් නැහැ. අසීමිත මහා ගුණ කදම්බයක් තමයි බුදුරජාණන් වහන්සේට තියෙන්නේ. ඉතින් අපි මුලින් සඳහන් කරපු ධාතාව ඉසුද්ධි මාර්ගය. බුදුහාමුදුරන් වහන්සේගේ ගුණ සඳහන් වෙන ස්ථානයේ මුලින්ම අරහන් ගුණේ හඳුන්වන ධාතා ධර්මයේ තමයි අපි මාතෘකා කරගත්තේ. ඒ ධාතාවෙන් ප්‍රකාශ වෙනවා ආරකත්තා හතත්තාච හිලේසාරීන සෝමුනි. එවැගේම ඒ පදේ තීර්ම ගත්තොත් රාග ద్వේෂ මෝහ ආදී කෙලෙසුන් කෙරෙන් බුදුහාමුදුරන් වහන්සේ දුරින්ම දුර්වලා වාසය කරන්නේ. උන්වහන්සේගේ සමීපයට කෙලෙසින්නෙත් නැහැ. කෙලෙසුන් සමීපයට බුදුහාමුදුරන් වහන්සේ වැඩම කරන්නේ නැහැ. ඒ තරම් ඈත් වෙලා තමයි බුදුහාමුදුරන් වහන්සේ කෙලෙසුන්ගෙන් වාසය කරයි. ඒ වගේම කෙලෙස් සතුව මේ කෙලෙස් කියන જાතිය අපිට ඉන්න සතුව. දැන් අපේ බාහිර සතුරු ඉන්න පුළුවන්. ඒ අය ඕනනම් අපට ගහයි, අපට බණි, අපට හිංසා කරයි, අපිව මරයි, අපේ ගෙවල් ගිනිතියයි, ඊට වඩා දෙයක් කරන්න ඒගොල්ලන්ට පුළුවන් කමක් නමුත් මේ ලෝභ, ද්වේෂ, මෝහ ආදී හතුරු හැම නෙවේ. ඊට වඩා බරපතලයි. මේ සංසාරයෙන් අපට ඊතර වෙන්න දෙන්නේ නැති. ජාති ජරා මරණ ආදී දුක් ගෙනත් දෙන්නේ. එමගේම අපට ත්‍රිසං අපාය, ප්‍රේත අපාය ආදී අපාය ස්ථානවල උත්පත්ති ලබා ගැනීම අපි දුකටපත් කරන මේ කෙලෙස්. අන්න ඒ නිසා මේ කෙලෙස් සතුරන් බුදුරජාණන් වහන්සේ නැසී. එවැගේම සංසාරේ හරියට ගමන් කරන්න සිද්ධ වෙනවා. අපට උපදිනින් මැරෙමින් මැරෙමින් උපදිනින් මේ සසර ගමන පවතින. ඒක නිසා මේ සංසාරයේ රත චක්‍රයකට උපමා කරලා තියෙනවා. අන්නේ රත චක්‍රයේ තියෙන කෙලෙස් නම්ති ගරාදි සියල්ලක්ම බුදුහාමුදුරුවෝ සුවිශුණු කරලා දැම්මා. හරියට මේ සංසාර චක්‍රේ බලත්‍රේ ගමන් කරන මේ සංසාර චක්‍රේ අවිද්‍යාව හා තෘෂ්ණාව දෙක තමයි ඒ රතේ නාභිය කියලා කියන්නේ. දැන් ওই කරත්තේ අපි දුස් ගෙඩිය කියලා කියන්නේ. ආන් ඒක තමයි නාභිය කියන්නේ. එතකොට අවිද්‍යාව තෘෂ්ණාව දෙක තමයි නාභිය. ඒ වගේම මේ කරත්තේ නිමවලල්ල. අර අවසානයේ තියෙන යකඩ පට්ටම අන්නේ ඒක ජරා මරණ දෙකයි නිම්මලල් එතකොට මැද තියෙන බරාදි ඒව තමයි කුසල් අකුසල් කර්ම ආන්නේ කුසල අකුසල කර්ම නැමැති ගරාඳි බුදුරජාණන් වහන්සේ කර්මක්ෂේත්‍ර ඥානෙ නැමැති පුරමින් කපල කුටල විනාශ කරන ධර්මෝ කියලා කියනවා. අන්න ඒ නිසා බුදුහාමුදුරන් වහන්සේ අරහං කියලා කියනවා. ඒ වගේම රහසින්වත් පව් නොකරන නිසා බුදුරජාණන් වහන්සේ අරහං කියලා කියනවා. රහසින්වත් පව් කරනවා කියලා කියන්නේ හිතෙන් පව් කරනවා. අපි කයින් වචනයෙන් පව් නොකරට අපිට පුළුවන් හිතෙන් විවිධ දේවල් හිතන්න. කාමුක දේවල්, ඊර්ෂ්‍යා සාගත දේවල්, කලිගැනීම් සාගත දේවල් අපිට හිතන්න පුළුවන්. නමුත් බුදුහාමුදුරන් වහන්සේ එහෙම හිතෙන්වත් පාපයක් කරන්නේ. සමහර මිනිස්සු හැංගි හොරා පව් කරනවා. අනිත් අයට නොපෙනෙන්න. එහෙම පව් කරලා ඒගොල්ලෝ හිතනවා මගේ පාපය කිසිම කෙනෙක් දැක්කේ මම ඒක අනිත් අයට නොපෙනෙන විදිහට රහසිගතව කළේ. නමුත් දැකපු කෙනෙක් ඉන්නවනේ කවුද? තමන්ගේ හිත. තමන්ගේ හෘදේ සාක්ෂියට එකඟ වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා බුදුහාමුදුරන් වහන්සේ මොනම ක්‍රමයකින්වත් පාප කවිතු ලාමක හිතෙමිල්ල උන්වහන්සේගේ මනස තුන උපදින්නේ නැහැ. අනේ නිසා රහසින්වත් පවු නොකරනවා කියලා කියනවා. ඔන්නේ ගුණයෙන් යුක්ත නිසා තමයි බුදුහාමුදුරන් වහන්සේට අරහන් කියලා. ඇයි මේ අරහං කියලා කියන්නේ? සුදුසුයි කියන එකයි. අර කෙලෙස් ඔක්කොම ප්‍රහාණය කළා. ඒ නිසා සකල ලෝකවාසීන්ගේ ආමිෂ ප්‍රතිපත්ති පූජාවන් පිළිගැනීමට බුදුහාමුදුරන් වහන්සේ සුදුසුයි. අනේ නිසා තමයි අරහං කියලා කිව්වේ. ඉතින් මෙන්න මේ අරහං ගුණය තමයි අද දවසේ අපි පදනම් කරගන්නේ. මේ ධර්ම දේශනාව සඳහා එතකොට අරහං ගුණය පිළිබඳව කතා කරනකොට ඔබ විශේෂයෙන් මේ දසක් පුර පසළොස්වක් පොය නිමිති කරගෙනයි මේ ධර්ම දේශනා මාලාව ආරම්භ වන්නේ. 26 වෙනිදා මේ ධර්ම දේශනා ප්‍රචාරය වෙනවා. 29 වෙනිදා දසක් පුර පසළොස්වක් පොය දිනේ. ඉතින් දසක් පුර පසළොස්වක් පොය ගාමිනකොට අතට බුදුරජාණන් වහන්සේ පිළිබඳව අසිරිමත් මංගල කරුණක් දීපත් වෙනවා. සිද්ධාර්ථ කුමාරයා වශයෙන් උත්පත්ති ලැබීමත් ඒ වගේම ලෞතුරා බුදු බවට පත් වීම මහා කරුණාවන් දාතියෙන් නිර්වාණ පෑම කියන මේ අසිරිමත් කරුණ තුන අපට සිහිපත් වෙනවා. ඒ නිසා විසක්කර පසළොස්වක් වූයේ කියලා කියන්නේ ශාසනික වශයෙන් ඉතාමත් වැදගත්. ඓතිහාසික වශයෙන් වැදගත්, සංස්කෘතික වශයෙන් වැදගත් අපට ඉතාමත්ම උතුම් පොයේ දවසක් තමයි විසක්කර පසළොස්වක් වූයේ කියලා කතා කරන්නේ. එතකොට අපිට පාරිසරික වශයෙන් බලුවොත් එහෙම ඉමහත් අලංකාරයක් අපට දකින්න ලැබෙනවා. මෙසක් සරසිලි තියෙනවා, මෙසක් තොරන් තියෙනවා, මෙසක් උඩු තියෙනවා. ඒ වගේම දන්සල් පවත්වනවා, මල්පහම් පූජා කරනවා, ධර්ම දේශනා පවත්වනවා. ඒ විතරක් නෙවෙයි සූරාසන් බහනවා. ඒ වගේම සත්ව ධාතන් අතර වෙනවා. සත්‍යයන් පවා යහපතක් සිද්ධ වෙනවා. සමහර විට මේ අසරණ සත්‍යය දන්නවා නම් විසක් වූ නිසා තමයි අපේ දිවි රැකෙන්නේ කියලා ඒගොල්ලෝ හිතන්න පුළුවන් හැම මාසෙම විසක් පෝයක් එනවනම් හොඳයි කියලා හිතන්න පුළුවන්. ඒ තරමට මේ සත්ව ධාතනේ නැතිලා යනවා. ඉතින් ওই විදිහට විසක් පොර පසලොස්වක් පොර උදා වෙනකොට අපට යහපතක් තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා මේ වෙනකොට අවුරුදු 2571ක් දක්වලා අවුරුදු 2571ක් දක්වලා. ඉතින් අද සමාජයේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මේ කරත්වන පුද පූජා පිළිබඳව සලකලා බැලුවා. දසක් පුර පසළොස්වක් පොය දවසට නෙමෙයි. අද දවසේ අපේ බුදුහාමුදුරන් වහන්සේගේ මේ මහා ගුණ කදම්බේ සිහිපත් කරගෙන විවිධ ස්ථානවල විවිධ පුද පූජා පවත්වනවා. බුදුහාමුදුරන් වහන්සේ වැඩ සිටපු කාලේ උන්වහන්සේගේ අරහන් ගුණේ තම පැහැදිලි වෙනවා. පැහැදිලි වෙනවා කියලා කියන්නේ ඒ කාලේ හිටපු රජවරු, සිටුවරු, ඇමතිවරු ඒ වගේම අනිකුත් දුගී මගී ආචිතයන් පවා බුදුහාමුදුරන් වහන්සේ වෙන්නේ මොනතරම් පුද පූජා කරලා තියෙනවා. ජේතවනාරාමයේ හදලා පූජා කළා. අනේ පිටිසෙතුම 54 කෝටියක් නියදන් කරලා. ඒ වගේම පූර්වාරාමයේ 27 කෝටියක් ධනෙ නියදන් කරලා හදලා පූජා කරා. ඒ වගේම බර්මාශෝක රජු 84000ක් මෙහෙර දියාර ඉදි කළා. දුටුගම් රජු යොදුනක් යොදුනක් පාසා ලංකාවේ බොහෝ විහාර ඉදිකලා ඒ බුදුහාමුදුරන් වහන්සේගේ අරහන් ගුණය නිසා තමයි. ඉතින් අද දවසේ සලකලා බැලුවොත් අපේ තේරවාද බුද්ධඝම පැතිරලා තියෙන රටවල් වල තායිලන්තය, බුරුමය, කාමබෝධිය, ලංකාව, එවැගේම ඉන්දියාව වගේ රටවල් වල එවැගේම මහායාන බුද්ධ සසුන පැතිරලා තියෙන චීනය, ජපානය, කොරියාව, මongoliaව වගේ රටවල් වල කෝටි 200කට ආසන්න බෞද්ධ වාසය කරන මේ හැම කෙනෙක්ම බුදුහාමුදුරන් වහන්සේගේ ගුණ සිහිපත් කරලා බුදු පූජා පවත්වනවා. අද දවසේ පූජා කරන මල් පහන් සුවඳ දුම් මාගිය එකතු කරොත් නැව් බලනක් පටවන්න පුළුවන්. ඒ තරම් බුදුහාමුදුරන් වහන්සේට බුදු පූජා කරනවා. අපි මිනිස්සු ගන්නෙ නේද බුදුහාමුදුරු පිරිනොම් පාලා. අවුරුදු 2561ක් ගිහින් තියෙනවා. ඒ පිරිනොම් පාලා බුදුහාමුදුරන් වහන්සේට ඇයි අපි මෙහෙම බුදු පූජා කරන්නේ? මේ බුදුහාමුදුරන් වහන්සේගේ මේ මහා ගුණය නිසායි. බුදුහාමුදුරන් වහන්සේ ගුණය සම්පූර්ණ කළා. එදා උතුමගේ සම්පූර්ණ කළේ වහන්සේ සුමේධ තාපසයන් වශයෙන් හිටපු කාලේ දීපංකර පාදමූලයේදී වහන්සේ ප්‍රාර්ථනා කළා බුදුබව 40 ලක්ෂයක් ජීවාශ්‍රව මහරහතන් වහන්සේලා පිරිවරාගෙන බුදුහාමුදුරන් වහන්සේ වඩිනවා දැකලා දෙව් බමුණගේ හරසර නැද්දේ කුද පූජා නැද්දේ මා ආශ්චර්ය විලාසයෙන් බුදුහන්දුරන් වහන්සේ වඩිනවා දැකලා කල්පනා කළා අනේ මටත් මේ වගේ බුදු වෙන්න තියෙනවා නම් බුදු බව ලබාගෙන බුද්ධෝහම් බෝධිසාමි බුදු බව ලබාගෙන මම මේ ධර්මය ආબોධ කරගෙන අනිත් අයටත් මේ ධර්මය ආબોධ කරගන්නවා මම සසරෙන් එතර වෙලා අනිත් සංසාර දුකින් එතර කරවනවා කියලා උන්වහන්සේ කල්පනා කළා. එහෙම කල්පනා කරලා අන්න එදා අදිස්ථානයක් කළා තමන් බුදු බව ලබා ගන්න ඕන කියලා. ඒ අදිස්ථානයේ අනුව තමයි උන්වහන්සේ චතුරා සංකේය කල්පලක්ෂයක් තිස්සේ සමතයෙන් සත්කාර්මිකා ධර්ම සම්පූර්ණ කරලා සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වඩලා ඒ වගේම සීල සමාධි ප්‍රඥා අනුගමනය කරලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිවෙලින් උන්වහන්සේ ලෝතර සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. ඉතින් ඔන්න ඔය විදිහට උන්වහන්සේ ඒ සුදුසුකම් සම්පූර්ණ කරගෙන ආවා. ඒ සුදුසුකම් සම්පූර්ණ කරගෙන ආපු නිසා තමයි බුදුහාමුදුරන් වහන්සේට අරහං කියලා කියන්නේ. අරහං කියන එකේ තේරුම සුදුසා කියන එකයි. මොකද සුදුසුනේ මුළු ලෝකවාසී සත්වයන්ගෙන්ම බුදු පූජා හරසන ලැබීමට වන්දනමාන ලැබීමට බුදුහාමුදුරු සුදුසු වුණා. සුදුසෙක් වුණා. නමුත් බුදුහාමුදුරු කිව්වේ නෑ මට වඳින්න මට පූජා කරන්න කියලා බුදුහාමුදුරු කවදාවත් කිව්වේ නෑ. නමුත් අපි ඇයි බුදු පූජා කරන්නේ? පිටපින් සිද්ධ කරගන්න. දැන් මේ මහ පොළොව තියෙනවා. මහ පොළොව කවදාවත් කතා කරලා කියලා තියෙනවද? උඹලා දුම්කම් කරපල්ලා. බස් කොළන් ඉඳපල්ලා කියලා කියලා තියෙනවද? එහෙම කියනවා නෑ. නමුත් අපි අයියක ඉඳවන්නේ අපට ඕගයින් අනුභව ලබා ගන්න. ආන්නේ වගේ තමයි අපි බුදුහාමුදුරුවෝ පිරිනුවම් පෑවත් උන්වහන්සේට වඳින්නේ, පුදන්නේ, දරු බුහුමන් කරන්නේ අපට ඒකෙන් පිනක් සිද්ධ කරගන්න ඕන නිසායි. ඉතින් අපි බුදුහාමුදුරන් වහන්සේගේ අරහන් ගුණේ මේ විදිහට සිහිපත් කරනකොට අපට පැහැදිලි වෙනවා බුදුහාමුදුරන් වහන්සේ සුදුසුක් බවට පත් වුණා. ලෝතර සම්මා සම්බුද්ධත්වය ලබා ගන්න. එහෙනම් අපි බුදුහාමුදුරන් වහන්සේගේ ගුණ සිහිපත් කරන ගමන් කල්පනා කරන්න ඕන. අපටත් මේ තත්ත්වයට පත් වෙන්න බැරි. ඒ කියන්නේ බුදුහාමුදුරන් වහන්සේ සුදුසුක් වුණා අපට සුදුසුක් වෙන්න බැරි. අපි කැමති නැද්ද? අපි බලාපොරොත්තු වෙනවා අනිත් අයගෙන් පුද පූජා ලබන්න බලාපොරොත්තු වෙනවා. අපේ කීර්තිය ප්‍රශංසා පැතිරලා යනවා නම් බලාපොරොත්තු වෙනවා. හොඳයි කියලා හිතනවා. ඒ වගේම ලාභ සත්කාර ලැබෙනවා නම් හොඳයි කියලා හිතනවා. එහෙනම් අපි මොකද කරන්නේ? අපි කරන්නේ අපි සුදු සම්බවට පත් අපි සුදු සම්බවට පත් වෙන්න ඕනේ. ඒ අරහන් ගුණයෙන් ප්‍රකාශ වෙන ඒ සුදුසුකම් අපතුල ගොඩනගා ගන්න ඕනේ. අන්න ඒකෙන් තමයි අපට ජාතක ජීවිතයක් ගත කරන්නට බුදුහාමුදුරන් වහන්සේගෙන් හොඳ ආදර්ශයක් ලබා ගැනීමට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මේ දසක් පුර 15ක් පොය උදා වෙනකොට අපි කල්පනා කරන්න ඕන බුදුහාමුදුරන් වහන්සේගේ ගුණ සිහිපත් කරලා වඳින පුදුමකම. ඒ ගුණයන් අපි තුලක් ඇති කරගන්න ඕන හොඳයි කියන හැඟීම ඇති කරගන්න ඕන. ඉතින් බලමු සාර්ථක ජීවිතයක් ගත කිරීම සඳහා ප්‍රධාන වශයෙන් අවශ්‍ය වන්නේ මොකද්ද? දෙකක් නේද? ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන්නේ පොඩි ළමයෙක් වුණාම මේ පොතේ ඉගෙන තියාගෙන විභාග පාස් කරලා සාමාන්‍ය පෙළ උසස් පෙළ BA MA PhD වැනි උපාධි පාස් කරලා අන්න එතකොට තමයි හොඳ ආරක්ෂාවක් හොයාගන්න පුළුවන්කම ලැබෙන්නේ. හොඳ ගෙවල් දොරවල් හදා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉඩකඩම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ. යාන වාහන ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේම ගෙවල් දොරවල් වටිනා කියන ගෘහ භාණ්ඩ වලින් සරසගෙන ඒ වගේම දැනුගත් ඥාති මිත්‍රාදීන් පිරිසක් පිරිවරාගෙන ඉන්න පුළුවන්කම ලැබෙන්නේ අන්න එතකොටයි. ඒ නිසා උදා කාලේ ඉඳලා හොඳට ඉගෙන ගන්න ඕනේ. හොඳට ඉගෙන ගන්න සුදුස්සෙක් බවට පත් වෙන්න ඕනේ. ඒ සුදුසුකම තමන් දිනු කර ගන්න ඕනේ, ඇති කර ගන්න ඕනේ. ඉතින් ඒක අවස්ථාවකදී එක්තරා ප්‍රකාශයක් කරලා තියෙනවා ආ ඉන්දියාවේ හිටපු එක්තරා බ්‍රාහ්මණෙක් විද්‍යා බබාති විනය විනය ත්‍යාති පාත්‍රතාම් සාත්‍රත්වා ධනමාත්මේති ධනා ධර්මං සතස්සුක මේ කියන්නේ මොකද්ද විද්‍යාව විද්‍යාව කියන්නේ අධ්‍යාපනය උසස් අධ්‍යාපනය උසස් අධ්‍යාපනයේ දබාති විනය පුද්ගලයේ තිබුණ පුද්ගලයා හොඳ සංවරශීලී ඉක්මිච්ච පුද්ගලයෙක් පත්තරන මේ උසස් අධ්‍යාපනය ලැබුවා ඊළඟට කියනවා විද්‍යාව දබාති විනය ගුණය ත්‍යාති පාත්‍රතං ඒ පුද්ගලයා හොඳ ගුණධර්ම ශික්ෂා සම්පන්න පුද්ගලයෙක් බවට පත් වුනහම ගරුබුමන් ලැබිය යුතු පුද්ගලයෙක් බවට පත් වෙනවා. ගරුබුමන් ලැබනකොට එයාට පුද සත්කාර ලැබෙනවා. පුද සත්කාර ලැබෙනකොට එයා ධනවතෙක් වෙනවා. ධනවත් ධර්මං තපස්සුතං අන්න ධනෙ විපහදම් කරලා හොඳට පින්වහම් කරගන්නවා. පින්වහම් කරගත්තාම එයා සැපයටපත් වෙනවා. පින කියලා කියන්නේ සැපයට කියන නම. නමුත් අද කනදාතු බායකයි. මොකද හොඳ උසස් අධ්‍යාපනයක් ලබන්න විශ්වවිද්‍යාලවලට ගිහාම මොකද මේ කරන කොටම යාත නරක වදේට ගොදුරු වෙන සිදුවේ. නරක වදේට ගොදුරු නම් මොකද වෙන්නේ? ලැජ්ජා බව නැති වෙලා යනවා. ලැජ්ජා බව බුදුහාමුදුරන් වහන්සේ දේශනා කළේ ලෝක පාලක ධර්ම කියලා. ලැජ්ජා බව අපි ළඟ තිබිය යුතු දේවල්. ඒ ලැජ්ජා බව නැති වෙලා යනවා නම් ඒ පුද්ගලයාට ඕනම දරා වැඩක් කරන්න අන්න ඒ තත්ත්වෙක අද මේ අධ්‍යාපන ක්‍රමේ හත්ලා තියෙනවා ඒක ඉතාම සෝචනීය අවස්ථාවක් වශයෙන් සැලකන්න පුළුවන්. එනකෙම ඉගෙන ගැනීමට බැරි පුද්ගලයෙක් තියෙනවා. ඉගෙන ගන්න බැරි පුද්ගලයෙක්. ඒ බැරි පුද්ගලයා මෙන්න මේ විදිහට හඳුන්වනවා අලසෝ මන්ද බුද්ධිස්ක සුඛිතෝ ව්‍යාපීඩිත නිද්වාන කාම භෝගිත සඩේතේ ශාස්ත්‍ර වර්ගිත ආන අලසෝ අලස පුද්ගලයාට කවදාවත් මන්ද බුද්ධි. බුද්ධිය අඩු නම් ඒ පුද්ගලයාට ඉගෙනීම් කරන්න බෑ. ඒ වගේම සුඛිතෝ සැප බහුලයි. දැන් සැපවත් ජීවිත ගත කරන මව්පියන්ගේ දරුවෝ ඉගෙන ගන්නෑ. ඒව සැපයට බුදුන වෙලා ඉන්න මිසක් ඉගෙනීම හරියට කරගන්නේ නෑ. ඒ වගේම ව්‍යාධි පීඩිත ලෙඩ රෝග හැදිලා ලෙඩ දුක් වලින් පිරෙනවා නම් එයාට ඉගෙනීමට පුළුවන් කමක් නෑ. ඒක අපේ නිද්‍රාලු නිදා ගැනීමම අන්න නිදා ගැනීමට බැහැවිලා නිදාගෙන ඉඳලාට ඉගෙනීම කරන්න පුළුවන්. කොහොමද? ඒ වගේම කාමභෝගිෂ්ඨ කාමභෝගී පුද්ගලයාට හංසුව හොයමින් ඇවිදින පුද්ගලයාට කවදාවත් හොඳට ඉගෙන ගන්න පුළුවන්කමක් නැහැ. ඉතින් ඒ නිසා මේ දුර්ගුණ නැති කරගෙන ඡන්ද චිත්ත විරිය විමාංශා කරගන්න. ඡන්දේ කියන්නේ ඒ පිළිබඳ ක්‍රමයක්. චිත්තේ කියන්නේ ඒකටම නැඹුරු වෙච්ච හිත. විරිය කියන්නේ උත්සාහය නිදිම රාගෙන ඒ කටයුතු ඉගෙනීමේ කටයුතු කරන්න ඕන. විමර්ශනා කියලා කියන්නේ ඉගෙනීම පිළිබඳව තවතව විමර්ශන පරිශීලනය කරන වැඩි දැනුමක් තමයි එකතු කරගන්න ඕන. ආන්න ඒක තමයි මේ පුද්ගලයාට හොඳ උපදෙස් දෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඊළඟට ජීවත් වීමට මිනිස්සු විවිධ දේවල් කරනවා. ගෝචන්පත් කරනවා, බෙලිහෙන්දාම් කරනවා, රැකී ආරක්ෂා කරනවා, කර්මාන්ත කරනවා ওই විදිහට විවිධ දේවල් කරලා තමයි තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යන්නේ. එතකොට එහෙම ඒ කරන අය සුදුසුම් බවට පත් වෙනවා. ඉස්සරහන් කිව්වා දැන වෙනදාම නොදැන ගොවිතැන කියලා කතාවක් තියෙනවා. අද එහෙම බෑ. වෙනදාම වගේම ගොවිතැන පිළිබඳව දැනගන්න ඕනේ. එහෙම නැත්නම් ගුවිතෙනින් සාර්ථක ප්‍රතිඵල ලබන්න බෑ. මොකද යාන්ත්‍ර සූත්‍ර පරිහරණය කරන රසායනික පෝර වර්ග බීජ වර්ග පාවිච්චි කරන ඒව වැරදි විදිහට පාවිච්චි කරන ජීවිතෙත් නැතිලාන ඉතින් අන්නේ පැත්තේටපත් වෙලා තියෙනවා. ඒ නිසා සෑම කාර්යයකදීම ඒ කරන කටයුතු වලදී කලක වේලාවට නිශ්චිත ක්‍රම වේද අනුගමනය කරමින් හොඳ වැටහීමකින් ආයෝධයෙන් යුක්තව කරනවා නම් තමයි ඒවෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා යහපත් ජීවිතයක් සඳහා බුදුදහම මගින් ප්‍රතික්ෂේප කරපු දේවලුත් තියෙනවා. කරන්ට ඉපා කියන නියම කරපු දේවල් තියෙනවා. ඒව අත්හැරලා දාන්න ඕන. මස් මාංශ වලින් දම් කරනවා නම් ඒ වගේ මස් පිණිස සතුන් ඇති කරලා බෙදම් කරනවා නම් මාංශ බෙදම් කරනවා නම් මත්පැන් බෙදම් කරනවා නම් අවියාවද බෙදම් කරනවා නම් මොහල් බෙදම් කරනවා නම් අන්න ඒව නොකළ යුතු දේවල් වශයෙන් සඳහන් වෙලා තියෙනවා. එතකොට දැන්නේ මෙග ප්‍රතික ආරක්ෂාවන් පොතයන් ඔබ්බුකේනේ කියලා අමුතුනාමකින් බහල් වෙලා ඉඳී කියන්නේ. එතකොට ඒක සුදුසුද කියලා කල්පනා කරලා බලන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ඉච්ඡේ අදම්මේන සමුද්දමක්කනෝ අධාර්මිෂ්ඨ ලෙස තමන්ගේ සමෘද්ධිය තමන්ගේ දියුණුව ප්‍රාර්ථනා කරන්ට එපා කියලා බුදුහාමුදුරේ දේශනා කළේ. එනිසා ධර්මයෙන් තමන් කටයුතු කරන්ට ඉගෙන ගන්න ඕනේ. හැකියාවන් වර්ධනය කරන්න ඕනේ. හැකියාවන් කියලා කියනනම් කායික හැකියාවක් තියෙනවා, මානසික හැකියාවක් තියෙනවා, බුද්ධිමය හැකියාවක් තියෙනවා. ආන් ඒවා තමන් දියුණු කර ගන්න ඕනේ. නිදුක් නිරෝගීව ජීවත් වෙනවා නම් හොඳ කායික හැකියාව, ශාරීරික ශක්ති සම්පන්න නම්, ඥාන බල සම්පන්න නම්, නිරෝගී නම් අන්නේ පුද්ගලයාට හොඳ කායික හැකියාවක් තියෙනවා. ඒ වගේම මනස පරිත්‍ර කරගන්න ඕන. කුණු කසල මනස තුන පුරවන්න හොඳ නැහැ. ඊර්ෂ්‍යාව, ආයුධ, පරිගණීම් ආදී දේවල් පුරවගත්තාම මනස පිරිසිදු වෙන්නේ නැහැ. ඒ වගේම බුද්ධියේ හැකියාව. හොඳට ධර්මයේ ගලගන්න ඕන. ඒ වගේම තමන්ගේ බුද්ධිය දියුණු වෙන විදිහට කටයුතු කරනවා නම් එයාට පුළුවන්කම ලැබෙනවා අභියෝග ගන්න පුළුවන් ගැඹුරු ධර්ම කරුණු අවබෝධ කරගන්න පුළුවන් සාර්ථක ජීවිතයක් ගත කරන්න පුළුවන් පාපෙන් අයින් වෙන්න පුළුවන් අනේ ඒ වගේ ඒකට කියන්නේ ඒ හැකියාව කියන්නේ කුසලතාවයන් කියලා කියන්නේ කුසලතාවයන් ඇති කර ගන්න ඕනේ. බුදුහාමුදුරන් වහන්සේ කනපුරු පිරිනම්ම. ගංගාවේ අග්‍රස්රාව කනපුරු පිරිනම්ම කියනවා. නේද? ඒ කනපුරු පිරිනම්ම කාර්යය උපතිස්ස කෝලිය කියන දෙදෙනා පරිබ්‍රාජකයන් දෙදෙනා සාරිත් නුගලන් කියන අපි කතා කරන්නේ ඒ හැඳුරන් දෙදෙනා වහන්සේට තමයි බුදුහාමුදුරන් වහන්සේ තනතුරු පිළිගන්නකොට උන්වහන්සේ ඒ හැම හැකියාවක්ම බැලුවා ඉන්ද්‍රිය ශක්තිය බලුවා නෝපුරා විදිහට ඉන්ද්‍රිය ශක්තිය බලුවා මේ වර්තමාන කාලේ පටන් නෙවේ අතීත කාලේ පටන් ඒගොල්ලෝ පාරමිතා පුරාගෙන ආව මෙන්න මේ දේවල් උන්ටයි කියලා බුදුහාමුදුරු දැනගෙන තමයි ඒ අයට පණ පුරුදු වෙනවා. බුදුහාමුදුරුවෝ සිද්ධාර්ථ කුමාරයා වශයෙන් උත්පත්ති ලැබපු අවස්ථාවේදී අපිට මතකයි ඇවිල්ලා බණු 108 දෙනෙක් ඇවිල්ලා පරීක්ෂා කරන්න බැලුවා. උන්වහන්සේ නම් තිබ්බ ශරීර ලක්ෂණ බැලුවා. අර කොණ්ඩඤ්ඤ කියන බමුණා තමයි එක ඇඟිල්ලක් දික් කරලා කිව්වේ අනාගතයේදී ඒකාන්තයෙන් බුදු වෙනවා කියලා. බුදුහාමුදුරුවෝ වෙනුවෙන් මහණ වුණා. මහාන වෙලා අවුරුදු 35ක් වාසය කළා. බුදුහාමුදුරන්ට වඩා බොහොම වැඩි මල් කෙනෙක්. අන්තිමට ඇවිල්ලා බුදුහාමුදුරන් වහන්සේගෙන් ධම්සක්කවතුන් සූත්‍රය අහලා අන්‍ය කුණ්ඩඤ්ඤ නමින් මේ බුද්ධ ශාසනය පැවිදි වුණා. දැන් මේ බුදුහාමුදුරන් වහන්සේට උපකාර කරපු පුද්ගලයාට බුදුහාමුදුර අබතනතුරු දුන්නාද? එහෙම දුන්නේ නැහැ. එහෙනම් එයාට සුදුසුකමක් තිබුණේ නැහැ අබතනතුරු ලබන්නේ. අර සුදුසුකම් ලබාපු අයට තමයි බුදුහාමුදුරන් වහන්සේ අගතන් කියන්නේ. ඒ නිසා සුදුසුකම් බවට පත් වෙනවා. ඉතින් ඒ වගේ හුඟක් දේවල් තියෙනවා. අපි මෙහෙම බලුවොත් එහෙම ගුරු වෘත්තිය. ගුරු වෘත්තිය සුදුසු පුද්ගලයෙක් වීමට ඒ කර්මයන් තාත්තේ කොහොමද වැඩි දියුණු කරගන්නේ? ඒ කියන්නේ සුදුසුකම් කොහොමද වැඩි දියුණු කරගන්න ඕනේ? ගුරුවරයෙක් පිළිබඳව බුදුහාමුදුරන් හඳුන්වලා තියෙනවා. පියෝච බරු භාවනියෝ වත්තාච වතනක්කම් ගම්බීරන්ත කතං කත්තා නෝචත්තානේ නියෝජි ආන්න ගුරුවරයෙක් ළඟ තිබිය යුතු ගුණධර්ම ඒ කියන්නේ ප්‍රයෝජ ඒ ප්‍රිය පුද්ගලයෙක් වෙන්න ඕන ශිෂ්‍යයන් අතර ප්‍රිය පුද්ගලයෙක් වෙන්න ඕන ගුරුවරුන් අතර ප්‍රිය පුද්ගලයෙක් වෙන්න ඕන මව්පියන් අතර ප්‍රිය පුද්ගලයෙක් වෙන්න ඕන ප්‍රිය භාවයෙන් යුක්ත පුද්ගලයෙක් ප්‍රියශීලී පුද්ගලයෙක් ගරු භාවනීය ගරුඵල ඇති පුද්ගලයෙක් වෙන්න ඕන එයාගේ පැවතුම් චරිත ගති ලක්ෂණ හොඳට තිබුණොත් තමයි අනිත් අය බරු කරන්නේ. නිසා බරු බුම ලැබිය යුතු පුද්ගලයෙක් බවට පත් වෙනවා. එබැවින් වස්තාජ අනිත් අයගේ වරදි දකලා තමන්ටම නිර්භය ප්‍රකාශ කිරීම හැකියාව තියෙන තෝල. වරදි පෙන්වලාදීම කරුණාවෙන් යුක්තව ඒ පුද්ගලෝ නිවර්දි මාර්ගයට යොමු කිරීමේ හැකියාව තමන් තුළ තියෙනවා. එහෙම කරනකොට වස්තාජ වචනක්‍රම තමන්ට නින්දා අපහසු වෙනින්වත් යම් යම් අවස්ථාවල සිද්ධ වෙනවා. ඒව ඉවසන්ත පුළුවන් ශක්තියක් ඒ පුද්ගලයා තුළ තියෙනවා. ඒ වගේම ගම්භීරන්ත කතං කප්පා ජඹුරු දේවල් ගොම නිහින සරල විදියට ශිෂ්‍යයන්ට පැහැදිලිව දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ප්‍රධාන කාරණයක් තමයි ශිෂ්‍යෝ මොමකට යොමු කරන්න හොඳයි. නොචත්තානි නියෝජේ වැරදි දේවල් වලට තෝරගන්න හොඳ නැහැ ශිෂ්‍යෝ. අන්න ඒක තමයි ගුරුවරයෙක් ළඟ තියෙන විශේෂ වැදගත්කම. ඒ වගේම ගුරු ශිෂ්‍ය සම්බන්ධය හොඳට තියෙන්න ඕන. ගුරු ගුරු ගුරුන් අතර තියෙන සම්බන්ධය හොඳට තියෙන්න ඕන. ඒ වගේම ගුරු දෙගුරු සම්බන්ධය හොඳට තියෙන්න ඕන. ගුරු විදුරෝපති සම්බන්ධය හොඳට තියෙන්න ඕන. ඒ වගේම හොඳ විශේෂණයක් තියෙන්න ඕන. ඉගෙනීමේ ගුණයක් තියෙන්න ඕන. ශිෂ්‍ය හඳුනගන්න පුළුවන් වෙන්න ඕන. ඒ වගේම ප්‍රියශීලී පුද්ගලෙක් වගේම සංවිධානය කිරීමේ හැකියාව තියෙන්න ඕන. ආන් ඒ විදිහේ හැකියාවන් සුදුසුකම් අරහන් හස්තේ දිනු කරගන්න පුද්ගලයාට අනන්ත ඉතාමත්ම යහපත් ගුරුවරයෙක් බවට පත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ ගුරුවරයෙක්ගේ සුදුසුකම්. ඒ වගේම විදුහල්පතිවරයෙක් වුණොත් ඊටත් වඩා වැඩියෙන් ඕනේ. විදුහල්පතිවරයෙක් වුණොත් ඊටත් වඩා වැඩියෙන් ඕනේ. විදුහල්පතිවරයාගේ අරහන් ගුණේ එහෙම නැත්නම් සුදුසුකම් කොහොමද ගොඩනගා ගන්න ඕන? විදුහල්පතිවරයා වුණාම විදුහල්පතිවරයා අධ්‍යාපන විද්‍යාව පිළිබඳ පුද්ගලෙක් වෙන්න ඕන. එවැගේම අධ්‍යාපන මනෝවිද්‍යාව පිළිබඳ දැනුමක් තියෙනවා. අධ්‍යාපන පරිපාලනය පිළිබඳ දැනුමක් තියෙනවා. විෂයමය සංවර්ධනය පිළිබඳ දැනුමක් තියෙනවා. අධ්‍යාපන ගැටලු විසඳීමේ හැකියාව තියෙනවා. ඉගෙනීමේ ක්‍රමවේද දැනගෙන තියෙනවා. ගුණාත්මක අධ්‍යාපනය දැනගෙන තියෙනවා. ඒ වගේම අධ්‍යාපන මිනුම් ඇබැයුම් කියන මේ දේවල් දැනගෙන තියෙනවා. ඒ වගේම හොඳ හසල බුද්ධියක් තියෙනවා. ඒ වගේම ඒ පුද්ගලයා තුළ හොඳ ඉදිරි දැක්මක් තියෙනවා. මේ දරුවන් අනාගතයේට මේ වගේ තත්ත්වයකට පත් වෙන්න ඕන කියලා ඉදිරි දැක්මක් තියෙන්න ඕන. නිරීක්ෂණය කිරීමේ බුද්ධියක් තියෙන්න ඕන. නිර්මාණශීලී බවක් තියෙන්න ඕන. කාර්යක්ෂම බවක් තියෙන්න ඕන. මෙන්න මේ හැම දෙයක්ම තිබුණාම තමයි ඉතාම හොඳ විද්‍යාවකතුරෙක් බවට පත් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. අරුණකම් දෙන්න පුළුවන් වෙනවා. ඒ වගේම අනිත් ගුරුවරුන්ගේ දරුවන්ගේ මව්පියන්ගේ සත්‍යය තේරුම් ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. කඩා පනින පුද්ගලයෙක් වෙන්න හොඳ නැහැ. එහෙම නැත්නම් කරුණාවෙන් යුක්ත මේ කටයුතු කරන්න පුළුවන් පුද්ගලයෙක් බවට පත් වෙන්න. අන්න එතකොට හොඳ විපුරයිපතිවරයෙක් බවට පත් වෙන්න පුළුවන්. ඊළඟට අපි බලමු පොලිස් සේවයේ නියුක්ත වෙලා ඉන්න නිලධාරි මහතුරු ඉන්න. පොලිස් සේවයේ නියුක්ත වෙලා ඉන්න නිලධාරි මහතුරු ඉන්න. මේ නිලධාරි මහතුරු බොහෝ දෙනෙක් බොහොම හොඳයි. බොහොම යුක්තිගරුකයි, නීතිගරුකයි. බොහොම හොඳට යහපත් විද්‍ය තුනක්ෂාවල් කරනවා. ඔය අතරේ ඉන්න සමහර බුද්ධලෝ පුතු දෙකේ අදහස් තියෙන අය. ඉතින් ඒ නිසා පොලිස් දෙපාර්තමේන්තුවට පව අප්‍රසාදයට පත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. අනේ නිසා පොලිසිය පොලිසියක් කියලා කියන්නේ මේ මහබවතාව ආරක්ෂා කරන්න. සාමේ ආරක්ෂා කරන්න. අනේ ඒකයි පොලිසියක් කියලා කියන්නේ. රට ඒ වගේම ජාති ආරක්ෂා කරන පිරිස. ඒ වගේම පොලිසියට අයිතියක් නෑ කිසිම කෙනෙකුට දඬුවම් දෙන්න. පොලිසියට අයිතියක් නෑ කිසිම කෙනෙකුට දඬුවම් දෙන්න. පොලිසියක් තියන්නේ වැරදිකාරයා නීති හමුවට පමුණවා. දඬුවම් දෙන්නේ උසාවිය. දඬුවම් දෙන්නේ උසාවියෙන් දඬුවම් නියම කරන්නේ උසාවිය. හිරගෙදර දාලා ඒ වගේ දඬුවම් දෙනවා. ඉතින් ওই විදිහට වැඩි දෙයක් හොඳින් කටයුතු කළා සමහර අය නරක විදියට හැසිරෙන අයත් ඉන්නවා. ඉතින් ඒ අය මම හිතනවා බොහොම හොඳයි. මේ පොලිස් කියන වචනේ තේරුමක් දැනගෙන ඉන්නවනේ. පොලිස් කියන වචනේ තේරුමක් දැනගෙන ඉන්නවා නම් බොහොම හොඳයි කියලා මම කල්පනා කරනවා. P O L I C police කියලා කියන්නේ P O L I C කියන මෙන්න මේ වචනේ. ඒකෙන් P අකුරෙන් අදහස් කරන පොලයිට්. පොලයිට් කියලා කියනවා. ආචාරශීලී බව. පොලිස් නිලධාරී මහත්මයෙක් වුණාම හොඳ ආචාරශීලී පුද්ගලයෙක් වෙන්න ඕන. ගරු සරුවක මිනිස්සු එක්ක කතා බහ කරන්න පුළුවන්කම තියෙන්න ඕන. ඕකෙන් හඳුන්වනවා ඔක්ෂරන්. ඔක්ෂරන් කියන්නේ පරීක්ෂාකාරී බව. නිරතුරුව සෝදිසියෙන් සිටින පුද්ගලයේ බවට පත්වෙන්න ඕන. හොඳ පරීක්ෂාකාරීව කටයුතු කරන්නේ. එයා ආරක්ෂක නිර්මාණයේදී හැමතැනම හොඳට පරීක්ෂාකාරීව වාසය කරන්න පුළුවන්කම තියෙන්න ඕන. එල් අකුරෙන් අදහස් කරනවා ලෝලික නොවැරදි. නොවැරදි කියලා කියන්නේ නීතිගරුක පුද්ගලෙක් වෙනවා. විශේෂ මහත්යක් නීතිගරුක නැත්තම් කොහොමද කරන්නේ? එයා නීතිගරුක රට ජාතියට ආදරය කරන දේශ ප්‍රේමී බවට පත් වෙනවා. ඒ නිසා හොඳ නීතිගරුක පුද්ගලෙක් බවට පත් වෙනවා. හරි අකුරෙන් අදහස් කරනවා ඉන්ටෙලිජන්ට්. ඉන්ටෙලිජන්ට් කියලා කියන්නේ වටහා ගැනීමේ හැකියාව, බුද්ධිමත් බව. යාට විවිධ ප්‍රශ්න වලට මූලපාන සිද්ධ වෙනවා. ඒක නිවැරදිව වටහා ගන්න පුළුවන්කම තියෙන්න ඕන. නිවැරදිව වටහා ගත්තේ නැත්නම් නිවැරදි කාර්යය වැරදි කාර්යය වෙනවා. වැරදි කාර්යය නිවැරදි කාර්යය බවට පත් වෙනවා. ඒ නිසා නිවැරදිව වටහා ගැනීම හැකියාව තියෙන්න ඕන. සීයකුරෙන් courage. courage කියලා කියන්නේ නිර්භීත බව. වීරත්වය. ඒ පුද්ගලයා තුළ තියෙන්න ඕන. විවිධ අවස්ථාවන් වල තුමුණු කාණ සිද්ධ වෙනවා. නිර්භීත පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕන. ඊළඟට ඊයකුරෙන් අදහස් කරනවා එපිසන්සි එපිසන්සි කියලා කියන්නේ නිපුණත්වය ප්‍රබලභාවය කටයුතු කිරීමේ හැකියාව දක්ෂතාවය තියෙනවා ඉතින් මේ කියපු ඒ පොලිස් කියන වචනේ තියෙන අකුරු හයි විස්තර වෙන කරුණු ටිකවත් තේරුම් ගත්තොත් තමන්ගේ ජීවිතවල මොන තත්ත්වයකින් පවත්වන්න පුළුවන්ද කියලා තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ওই විදිහට ඔය ශ්‍රේම ශේස්ත්‍රයකින් වාසය කරන උදවිය ඒවා පිළිබඳව හොඳ වැටහීමක් අවබෝධයක් තියෙනවා. ඒ වගේම රාජ්‍ය පාලනයට යන අය රාජ්‍ය පාලනයට යන අය ඉතින් සමහර විට සමහර උදවිය කල්පනා කරන ඇති නර බලයේ ධන බලයේ තිබුණාම ඒක කරන්න පුළුවන් කියලා. එහෙම බෑ. මොන දැනුම ආභෝධයක් තියෙන්න ඕන. උපාධියක් පාස් කරලා තියෙන්න ඕන. ඒ වගේම නීතිය පිළිබඳ දැනුමක් තියෙන්න ඕන. පරිපාලනය පිළිබඳ දැනුමක් තියෙන්න ඕන. ආර්ථිකය පිළිබඳ දැනුමක් තියෙන්න ඕන. අනේ එතකොට තමයි නිර්වෘණ ඒ රට පාලනය කරන්න පුළුවන්කම ලැබෙන්නේ. කාම කටයුතු කරගෙන යන්න පුළුවන්කම ලැබෙන්නේ. විශේෂයෙන් අගතිගාමී වෙන්න හොඳ නැහැ. ඡන්දයෙන් අගතියට යනවා, දේශයෙන් අගතියට යනවා, මෝහයෙන් අගතියට යනවා. ඉතින් ওই වගේ ඒ අගතිගාමී පුද්ගලයෙක් නේද? එයාට ඉතින් හොඳින් මේ රාජ්‍ය පාලන කටයුතු කරන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. ඒ නිසා රාජ්‍ය පාලන කටයුතු කරන උදවිය රට පිළිබඳව අදරෙන් සංස්කෘතිය පිළිබඳව අදරෙන් ඒ වගේම තමන්ගේ රටේ ජනතාව අදහන ආගම, ඒ වගේම සංස්කෘතිය, ඒ හැම එකක් පිළිබඳව කතා කරන භාෂාව, ඒ හැම එකක් පිළිබඳව ආදරෙන් කටයුතු කරන කෙනෙක් වෙන්න ඕන. ඉතින් උන් ওই විදිහට ඒ ධර්ම පුද්ගලයා තම තමන්ගේ නිතරම හොඳ ප්‍රවීණතාවයක් ඇති පුද්ගලයන් බවට පත්වෝ තමයි සුදුසම් බවට පත්වනවා වෙන්නේ. ගරු බුහුමන් ලබන්න පුළුවන් කෙනෙක් බවට පත්වනවා වෙන්නේ. දැන් අපි මෙතන පොඩක් කල්පනා කරනවා මාතෘත්වය මාතෘත්වය කියන මේ දෙක පිළිබඳව කල්පනා කරලා බලුවා අම්මයි තාත්තයි දෙන්න අම්මයි තාත්තයි දෙන්න හැම අම්මා කෙනෙකුටම පුළුවන්කමක් නැහැනේ බුදු අම්මා කෙනෙක් වෙන්න එහෙම පුළුවන්කමක් නැහැ නමුත් ඕනෑම අම්මා කෙනෙකුට පුළුවන් හොඳ අම්මා කෙනෙක් වෙන්න ඕනෑම අම්මා කෙනෙකුට පුළුවන් හොඳ අම්මා කෙනෙක් වෙන්න පුළුවන් අන්නේ නිසා හොඳ අම්මා කෙනෙක් වෙන්න අවශ්‍ය කරන ගුණධර්ම තමන් තුළ ඇති කර ගන්න ඕන. දරුවන් පිළිබඳ හොඳ සිනහසක් තියෙන්න ඕන, ආදරයක් තියෙන්න ඕන, සැලකිල්ලක් ගෞරවයක් දක්වන්න ඕන. ඒ අය හොඳට හදා වඩාගෙන සත්පුරුෂ මිනිසයන් බවට කරන්න ඕන. හන්ත බොන්න දුන්නට, අඳින්න පළඳින්න දුන්නට එපමණකින් සීමා කරන්න පුළුවන්කමක් නැහැ. ඒගොල්ලෝ ගුණගරුක පුද්ගලයෝ බවට පත් වෙනවා. දැන් සමහර අම්මලාට සුදුසුකම් නැහැ. මව් කිරි පුරන්ට සුදුසුකමක් නැහැ. සමහර විට පිටරටවල් වලින් ගේන හර්තුන්ගෙන් ගත්ත පිටි පිටි වලින් හදපු දේවල් තමයි දෙන්නේ. එතකොට ඒ දරුවන් තුළ අර මෞපියන් පිළිබඳව සෙනහසක් එහෙම ඇති වෙනවද කියන එක අපිට කල්පනා කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඒ දූ දරුවන් පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕන. ඉතින් ඒ වගේ දූ දරුවන් පිළිබඳව ඒ හොඳින් සැලකිලි සම්පන්නව ගුණගරුකෝ ඒ දරුවෝ හදා වඩාගෙන මේ රටට සම්පත. මේ දරුවෝ කියලා කියන්නේ රටට සම්පත. ඉතින් ඒ පුරවැසියන් යහපත් පුරවැසියන් ඉදිරිපත් කරන එකම රටට ඉතාම ලොකු භාරාභයක් මේ මෞපියන් විසින් සිද්ධ කරන්නේ. ඒ නිසා දූපතු දූපතුන්ගේ ගරු බුහුමතර බුහුම ලක්ෂණ විදියටයි තමන්ගේ ජීවිතය පවත්වා ගන්න ඕනේ. මෞපියන් නම් තමන්ගේ ජීවිතේ පවත්වා ගන්න ඕන දූ දරුවන්ගේ දරු බුහුමන් ලක් වෙන විදිහට. ඒක තමයි පරිවරේ ප්‍රකාශ කරලා තියෙනවා. සීකර්තා පිතා ශස්ත්‍ර මාතාච දෙවිචාරිනි ඒ කියන්නේ මොකද්ද සීකර්තා කියලා ණය වෙන ණය විලා ණය විලා රාත්‍රී සමාජයේ ණය විලා එහෙම විශාල ණය බරකින් ජීවත් වෙනවා නම් ඒ තාත්තා දරුවන්ට හතුරේ ඒ තාත්තා දරුවන්ට හතුරේ ඊළඟට කියනවා මාතාච දෙවිචාරිනි නාකාරේ හැසිරෙන මවක් නම් ඉන්නේ ඒත් ඒ දූ දරුවන්ට හතුරේ ඔව් ওই විදිහට මේ මෞපියම් පිළිබඳව කතා කරලා තියෙනවා. ඉතින් නැත්නම් මත්පුඩු වර්ග, සූදුව, දුරාචාරේ වැනි දේවල් වලට ඇබ්බැහි වෙලා ඉන්නවනම් ඒ අයගේ දරුවෝ ඒ අය විදියට තමයි හැදෙන්නේ. ආන්න ඒක දැනගෙන කොහොමහත් සත්පුරුෂ දරුවන් හදා වඩා ගැනීමට කල්පනා කරන්න ඕනේ. ඉතින් මේ මෞපියන්ගේ සුදුසුකම් ඇති කරගන්න නම් බුදුහාමුදුරුවෝ දේශනා කළා බොහොම ශ්‍රද්ධාවන්ත මෞපියම් බවට පත් වෙනවා. බුදුහාමුදුරුවෝ ධර්මයේ සංඝ රත්නේ ගුණ දැනගෙන ඒ ගුණ තේරුම් අරගෙන ඊට අනුව කටයුතු කරන කෙනෙක් වෙන්න ඕන. ඒ වගේම සීලත් මෞපියම් බවට පත් වෙන්න ඕන. අඩු වශයෙන් පංචශීලයේව ආරක්ෂා කරන්න ඕන. පංචශීලයේව ආරක්ෂා කරන්න ඕන. ඒ වගේම ත්‍යාග සම්පත්තියෙන් යුක්ත වෙන්න ඕන. ත්‍යාග සම්පත්තියෙන් යුක්ත වෙන්න ඕන. පරිත්‍යාග සීලී ගුණය Taman තුල ඇති කර ගන්න ඕන. ඒ වගේම ප්‍රඥාව තියෙන්න ඕන. හොඳට යමක් ගැන කල්පනා කරලා සාධාරණත්වයේ යුක්තිය ඉෂ්ට වෙන විදිහට කටයුතු කිරීමට පුළුවන් නුවණක් තියෙන්න ඕන. අකුසලයන්ගෙන් ඈත් වෙලා කටයුතු කරන්න පුළුවන්කමක් තියෙන්න ඕන. අන්න එතකොට තමයි මේ මෞපියන් සුදුසු පුද්ගලයන් බවට පත් වෙන්නේ. ඒ නිසා මෞපියන් බවට පත් මේ මා මවගේ අම්මාගේ භූමිකාව තාත්තාගේ භූමිකාව මේ හැම එකක්ම ඉතා හොඳින් තේරුම් අරගෙන කටයුතු කරන්න ඕනේ. ඉතින් අද දවසේ බොහොම බුදුරජාණන් වහන්සේගේ ගුණ දැනගෙන තේරුම් අරගෙන අපේ ජීවිතය හැරගන්නවා ගන්න එක ඉතාමත් වැදගත් වෙනවා. එපාණකින්ම අපි නතර වෙන්නේ නැතුව ඒ අරහන් ගුණේ බුදුහාමුදුරන් වහන්සේ පෙන්වලා දීපු ඒ අරහන් ගුණේ තමන් තුළත් ඇති කර ගැනීමට උත්සාහවත් වෙන්න ඕන. අරහං කියලා කිව්වෙ එතකොට මොකක් නිසාද? සුදුසුයි කියන එකයි. ඒ සුදුසුකම් Taman තුල ඇති කරගත්තාම අන්න Tamanගේ ජීවිතය සාර්ථක භාවයක පත් කර ගැනීමට පුළුවන්කම ලැබෙනවා. ඊළඟට මේ අපේ මෙතෙක් කළ ධර්මදේශනා කළා. ඒ ධර්මදේශනාව අරහං ගුණය මාතෘකා කරගෙන අපේ සමාජයට දත ඇති යම්කිසි ආදර්ශයක් තියෙනවා නම් ඒව ලබා ගන්න ආකාරයට අපි මේ ධර්ම දේශනාව සිද්ධ කරන්න ඕනේ. ඉතින් අද ධර්ම දේශනාවට අහුම්කන් දීපින්වතෝ හැම කෙනෙක්ම ඉතාමත්ම බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ ධර්ම දේශනාවට අහුම්කන් දුන්නා. අද බරද කරා. ආකාශත්ථාච බුම්මත්ථා දේවානාත මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තාතු බුම්මත්තා දීවානාතා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තාතු බුම්මත්තා දීවානාතා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මම් පරං දෙවියන්ටත් ප්‍රතිපින් අනුමෝදන් කරනවා දිව්‍යපියකින් අනුමෝදන් වෙලා ප්‍රාර්ථනීය භෝගයෙන් නිවන් සුව සාදාගනිත්වා අපිවත් ආරක්ෂා කරගනිත්වා අතිකරණ කියන කටේ සාර්ථක කරගැනීමට දෙවියන්ගේ ආශිර්වාදේ ධර්ම විපතින්ම ලැබෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා මෙතෙක්ලා ධර්ම ශ්‍රවණය කරලා ධම්පන්ති පූජා කරලා අත්පත් කරගත්තා මේ කුසල ශක්තියෙන් පිටුවක් හැම දිනකටම මේ ධර්ම දේශනාවට අනුකම් දෙන ලංකා වාසී ලෝක වාසී හැම කෙනෙකුටම නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායු සම්පන්නිය ලැබේවා උතුම් නිවන් සුව අවබෝධ කරගැනීමට හේතු වාසනා වේවා කියලා යොම් ප්‍රාර්ථනා කරනවා හැම දිනකටම පෙරවන් සරණයි විශේෂ සතිය නිමිත්තෙන් පෙරත් ධර්ම දේශනාව ආරම්භ නව අරහගේ පුතු කුමරල පළමුවන බුදු කුණිය වෙන අරහන් ගුණය පිළිබඳවයි විශ්කරන් වහන්සේ අද කරුණු පහදා දුන්නේ. අද ධර්මාන් ශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ අනුරාධපුර බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ විශ්‍රාමණ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ජ්‍යෙෂ්ඨ අනුවිච්ඡිත මේරිකාම ප්‍රාදේශීය සංඝ සභාවේ ගරු සභාපති කාලක සභික කර්ම වාගාචාර්ය උපාධ්‍යාය දාතරාගොඩ වස්තුමුල්ල ශ්‍රී ශාසනෝදය භාවනා මධ්‍යස්ථානාධිපති දර්ශනපති පූජ්‍යපාද වර්කාවහර ධම්මපාල ස්වාමින්වයන් වහන්සේ අපේ ස්වාමින්වයන් වහන්සේ ඉටු කරන ශාසනික සේවාවන්ට කරපරක් ශක්තිය ධෛර්යය සහ නිදුක් නිරෝගී සුව චිර ජීවනය අපි ප්‍රාර්ථනා කරමු ඔබට පෙරවන් සරණයි. සම්ප්‍රතුනි තව ස්වල්ප වේලාවකින් වෙසක් සතිය නිමිත්තෙන් ගෙනෙන සත්‍යදී ධර්ම සාකච්ඡාවට ඔබට සරණ දිය හැකියි. Thank you. ඔබට පිළිවන් අර්ථාන්විත ධර්මානුශාසනාවකට සවන් දෙන්න අද රාත්‍රියේ අදට අද රාත්‍රියේ අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ පූජ්‍යපාද සෞඛ්‍යමේ සුදීරානන්ද ස්වාමීන් වහන්සේ. කර්මාලෝකයේ සිත් පහන් වන